චූල වේදල්ල සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාසේ අත කෝ විසාකෝ උපාසකෝ යේන ධම්ම දින්නා භික්ඛුනේ තේනුපසංඛමි උපසංඛමිත්වා ධම්ම දින්නම් භික්ඛුනින් අභිවාදෙත්වා ඒකමං සංනිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ විසාකෝ උපාසකෝ ධම්ම දෙන්නම් භික්ඛුනින් ඒතදවෝච සක්කායෝ සක්කායෝති අයියේ වොච්චති කතමෝ නොකෝ අයියේ සක්කායෝ බුද්ධෝ භගවතාති පංචකෝ ඉමේ ආවුසෝ විසාක උපාදානස්කන්ධා සක්කායෝ වුත්තෝ භගවතා සේයතේදම් රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ ඉමේ කෝ ආහුසෝ විසාක පංචඋපාදානස්කන්ධා සක්ඛායෝ උත්තෝ භගවතාතේ සාදු අයේති කෝ විසාකෝ උපාසකෝ ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ධම්මදින්නම් භික්ඛුණින් උත්තරින් පඤ්ඤහං ආපොච්චේ සක්කාය සමුදයෝ සක්කාය සමුදයෝති අයේ වොච්ඡති කතමෝනකෝ අයේ සක්කාය සමුදයෝ වොත්තෝ භගවතාති යායන් ආවුසෝ විසාක තණ්හා පොනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා භේනන්දිනේ සේයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං කෝ ආවුසෝ විසාක සක්කාය සමුදයෝ වුත්තෝ භගවතාති සක්කාය නිරෝධෝ සක්කාය නිරෝධෝ තියයේ වුච්ඡතේ කතමෝනුකෝ අය්යේ සක්ඛාය නිරෝධෝ බුද්ධෝ භගවතාති යෝකෝ ආවුසෝ විසාක තස්සායේව සංහාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති යනාලයෝ අයං කෝ ආවුසෝ විසාක සක්ඛාය නිරෝධෝ බුද්ධෝ භගවතාති සක්ඛාය නිරෝධ ගාමිනී පටිපදා සක්ඛාය නිරෝධ ගාමිනී පටිපදාති අය්යේ වොච්ඡති කතමානුකෝ අය්යේ සක්ඛාය නිරෝධ ගාමිනී පටිපදා උත්තා භගවතාති අයමේව කෝ ආවුසෝ විසාක අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සක්ඛාය නිරෝධ ගාමිනී පටිපදා උත්තා භගවතාති සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධේති තඤ්ඤේවනුකෝ අය්යේ උපාදානං තේච පංච උපාදානස්කන්ධා උදාහවඤ්ඤං නොකෝ පංච උපාදානස්කන්ධේහි උපාදානන්තේ නකෝ ආවුසෝ විසාඛ තඤ්ඤේව උපාදානං තේව පංච උපාදානස්කන්ධා නපි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානං යෝකෝ ආවුසෝ විසාඛ පංච සුපාදානස්කන්ධේසෝ චන්දරාගෝත් තස්ස උපාදානන්තේ කතං පනෙය්‍යේ සක්කාය දිට්ඨි හෝති තේ ඉදාවුසෝ විසාක අසුතවා පුතුජනෝ අරියානං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානම් අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානම් වේදනං අත්තෝ සමනුපස්සති වේදනාවන්තං වා අත්තානම් අත්තනිවා වේදනං වේදනාය වා අත්තානම් සංඥං අත්තතෝ සමනෝපස්සතේ සංඥාවන් සංවා අත්තානම් අත්තනිවා සංඥං සංඥාය වා අත්තානම් සංඛාරේ අත්තතෝ සමනුපස්සතේ සංඛාරවන්තං වා අත්තානම් අත්තනිවා සංඛාරේ සංඛාරේසු වා අත්තානම් විඥානං අත්තතෝ සමනුපස්සතේ විඥානං වන්තං වා අත්තානම් අත්තනිවා විඥානං විඥානස්මින් වා අත්තානම් එවං කෝ ආවසෝ විසාක සක්ඛාය දිත්තේ හෝති තේ ඛතම් පනෙය්‍යේ සක්ඛාය දිත්තේන හෝති තේ ඉදාවසෝ විසාක සුතවා අරිය ශාවකෝ අරියානන්දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ නරූපං අත්තතෝ සමනුපස්සතේ නරූපවන්තං වා අත්තානම් නාත්ථනිවා රූපං නරූපස්මින් වා අත්තානම් න වේදනං අත්තතෝ සමනුපස්සති න වේදනාවන්තං වා අත්තානම් න අත්තනිවා වේදනං න වේදනාය වා අත්තානම් න සංඤං අත්තතෝ සමනුපස්සති න සංඤාවන්තං වා අත්තානම් න අත්තනිවා සංඤං න සංඥාය වා අත්තානම් න සංඛාරේ අත්තතෝ සමනුපස්සතේ න සංඛාරවන්තං වා අත්තානම් න අත්තනිවා සංඛාරේ න සංඛාරේ සුවා අත්තානම් න විඥානං අත්තතෝ සමනුපස්සතේ න විඥානවන්තං වා අත්තානම් න අත්තනිවා විඥානං න විඥානස්මින් වා අත්තානම් එවං කෝ ආවුසෝ විසාක සක්කාය දිට්ඨේන හෝති කතමෝ පනේයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගවෝති අයමේව කෝ ආවුසෝ විසාක අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ශේයතේ දම් සම්මා දිට්ඨිය සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේති අරියෝපණයේ අට්ඨංගිකෝ මග්ගෝ සංකතෝ උදාහෝ අසංකතෝ තේ අරියෝ කෝ ආවුසෝ විසාක අට්ඨංගිකෝ මග්ගෝ සංකතෝති අරියේන නුකෝ අයේ අට්ඨංගිකේන මග්ගේන තයෝ ඛණ්ඩා සංගහේතා උදාහෝතේහි ඛණ්ඩේහි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංගහේතෝති නකෝ ආවුසෝ විසාක අරේන අට්ඨංගිකේන මග්ගේන තයෝ ඛණ්ඩා සංග්‍රහේතාත් තීහි චකෝ ආවසෝ විසාඛ ඛණ්ඩේහි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංග්‍රහීතෝ යාචාවසෝ විසාඛ සම්මා වාචා යෝච සම්මා කම්මන්තෝ යෝච සම්මා ආජීවෝ ඉමේ ධම්මා සීලකන්දේ සංග්‍රහීතා යෝච සම්මා වායාමෝ යාච සම්මා සතේ යෝච සම්මා සමාධේ ඉමේ ධම්මා සමාදෙක්ඛන්දේ සංඝහේතා යාච සම්මා දිට්ඨේ යෝච සම්මා සංකප්පෝ ඉමේ ධම්මා පඤ්ඤාක්ඛන්දේ සංඝහේතාති ඛතමෝ පනයියේ සමාධේ කතමේ සමාධේ නිමිත්තා කතමේ සමාධේ පරෙක්ඛාරා කතමා සමාධේ භාවනාසේ යකෝ ආඋසෝ විසාඛ චිත්තස්ස ඒකාග්‍රතා අයං සමාධේ චත්තාරෝ සතිපට්ඨානා සමාධේ නිමිත්තා චත්තාරෝ සම්මප්පදානා සමාධේ පරික්ඛාරා යාතේ සංයේව ධම්මානං ආශේවනා භාවනා බහුලේ කම්මං අයං සත්ත සමාධේ භාවනාති කතේ පනායේ සංඛාරාති තයෝ මේ ආවසෝ විසාක සංඛාරා කාය සංඛාරෝ වචේ සංඛාරෝ චිත්ත සංඛාරෝති කතමෝ පනයේ කාය සංඛාරෝ කතමෝ වචේ සංඛාරෝ කතමෝ චිත්ත සංඛාරෝති අස්සාස පස්සාසා කෝ ආවුසෝ විසාකහ කාය සංඛාරෝ විතක්ක විචාරා වචේ සංඛාරෝ සංඥාච වේදනාච චිත්ත සංඛාරෝති කස්මාපනය්යේ අස්වාස පස්වාසාකාය සංඛාරෝ කස්මා විතක්ක ਵਿਚාරා වචේ සංඛාරෝ කස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝති අස්වාස පස්වාසා කෝවා උසෝ විසාඛ කායිකායේතේ ධම්මා කාය පටිබද්ධා තස්මා අස්වාස පස්වාසා කාය සංඛාරෝ පුබ්බේකෝ ආවුසෝ විසාක විතක්කetva විචාරetva පච්චා වාචං බින්දති තස්මා විතක්ක විචාරා වචේ සංඛාරෝ සංඥාච වේදනාච චේතසිකා ඒතේ ධම්මා චිත්ත පටිබද්ධා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝති කතංච පනෙය්යේ සංඥා වේදහිත නිරෝධ සමාපත්තේ හෝති තේ නකෝ ආවසෝ විසාක සංඥා වේදහිත නිරෝධං සමාපජ්ජන්තස්ස බික්ඛුනෝ එවං හෝති අහං සංඥා වේදහිත නිරෝධං සමාපජ්ජස්සන්ති වා අහං සංඥා වේදහිත නිරෝධං සමාපජ්ජාමේති වා අහං සංඥා වේදේත නිරෝධං සමාපන්නෝති වා අතක්වාස්ස පුබ්බේවත් තථා චිත්තං භාවිතං හෝති යන්තං තත්තාය උපනේතේති සංඥා වේදේත නිරෝධං සමාපජ්ජං තස්ස පන අයියේ බික්කුණෝ කතමේ ධම්මා පඨමං නිරුද්ධන්තේ යදිවා කාය සංඛාරෝ යදිවා වචේ සංඛාරෝ යදිවා චිත්ත සංඛාරෝති සංඥා වේදිත නිරෝධං සමාපජ්ජන්තස්ස කෝ ආවසෝ විසාක බික්ඛුනෝ පඨමං නිරොජ්ජති වචේ සංඛාරෝ තතෝ කාය සංඛාරෝ තතෝ චිත්ත සංඛාරෝති කතම් පනයියේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උත්ථානං හෝති නකෝ ආඋසෝ විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ඨහං තස්ස බික්ඛුනෝ එවං හෝති අහං සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුට්ඨහිසන්ති වා අහං සංඥා වේදේත නිරෝධ සමාපත්තියා වුට්ඨහාමේති අහං සංඥා වේදේත නිරෝධ සමාපත්තියා වුට්ඨිතෝතිවා අතක්වාස්ස පොබ්බේව තතහා චිත්තං භාවිතං හෝති යන්තං තතත්හාය උපනේතේති සංඥා වේදේත නිරෝධ සමාපත්තියා වුට්ඨහන්තස්ස පනයේ බික්ඛුනෝ කතමේ ධම්මා පඨමං uppajjante යදිවා කාය සංඛාරෝ යදිවා වචේ සංඛාරෝ යදිවා චිත්ත සංඛාරෝති සංඥා වේදිත නිරෝධ සමාපත්තියා වුට්ඨහන්තස්ස කෝ ආඋස්සෝ විසාක බික්ඛුනෝ පඨමං uppajjate චිත්ත සංඛාරෝ තතෝ කාය සංඛාරෝ තතෝ වචේ සංඛාරෝති සංඥා වේදිත නිරෝධ සමාපත්තියා වුට්ඨිතම් පනයියේ බික්ඛුං කසිපස්සා පුසන්තේ තේ සංඥා වේදයත නිරෝධ සමාපත්තියා බුද්ධිතං කෝ ආඋසෝ විසාක බික්ඛුන් තයෝ පස්සාපු සම්තේ ශුඤ්ඤතෝ පස්සෝ අනිමිත්තෝ පස්සෝ අප්පනිහිතෝ පස්සෝති සංඥා වේදයත නිරෝධ සමාපත්තියා බුද්ධිතස්ස පනයේ බික්ඛුනෝ කින්නින්නම් චිත්තං හෝති කිම්පෝනං කිම් පබ්භාරන්ති සංඥා වේදිත නිරෝධ සමාපත්තියා වුට්ඨිතස්ස කෝ ආවුසෝ විසාක බික්ඛුනෝ විවේකනින්නම් චිත්තං හෝති විවේකපෝනං විවේක පබ්භාරන්ති කතිපනයියේ වේදනාතේ තිස්සෝ කෝ ඉමා ආවුසෝ විසාක වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනාති කතමා පනයේ සුඛා වේදනා කතමා දුක්ඛා වේදනා කතමා අදුක්ඛම සුඛා වේදනාති යංකෝ ආවුස්සෝ විසාකහ කායිකං වා චේතසිකං වා සුඛං සාඛං වේදිතං අයං සුඛා වේදනා යං කෝ ආවුෂෝ විසාක කායිකං වා චේතසිකං වා දුක්ඛං අසා සංවේදිතං අයං දුක්ඛා වේදනා යං කෝ ආවුෂෝ විසාක කායිකං වා චේතසිකං වා නේවසාතං නාසාසං වේදිතං අයං අදුක්ඛ මසුඛා වේදනාති සුඛාපනයේ වේදනා කිං සුඛා කිං දුක්ඛා දුක්ඛා වේදනා කිං දුක්ඛා කිං සුඛා අදුක්ඛම සුඛා වේදනා කිං සුඛා කිං දුක්ඛාති සුඛාකෝ ආවුසෝ විසාකහ වේදනාට්ඨිති සුඛා විපරිණාම දුක්ඛා දුක්ඛා වේදනාට්ඨිති දුක්ඛා විපරිණාම සුඛා අදුක්ඛම සුඛා වේදනා ඥාන සුඛා අඥාන දුක්ඛාති සුඛාය පනයේ වේදනාය කිං අනුසයෝ අනුසේති දුක්ඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති අදුක්ඛම සුඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති සුඛාය කෝ ආවසෝ විසාක වේදනාය රාගානුසයෝ අනුසේති දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති සම්බාය නකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේති සම්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති තී නකෝ ආවසෝ විසාක සම්බාය සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේති න සම්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති න සම්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුස්සේතේ තේ සුඛාය පනයියේ වේදනාය කිං පහසබ්බං දුක්ඛාය වේදනාය කිං පහසබ්බං අදුක්ඛම සුඛාය වේදනාය කිං පහසබ්බං තේ සුඛාය කෝ ආවසෝ විසාඛ වේදනාය රාගානුසයෝ පහසබ්බෝ දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහසබ්බෝ අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහසම්බෝති සම්බායනකෝ අයේ සුඛාය වේදනාය රාගානුසයෝ පහසම්බෝ සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහසම්බෝ සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතම්බෝති නකෝ ආවසෝ විසාක සම්බාය සුඛාය වේදනාය රාගානුසයෝ පහතම්බෝන් න සම්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතම්බෝන් න සම්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානසයෝ පහතම්බෝ ඉදා උසෝ විසාකහ බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිතාරං විවේකජං තේතේ සුඛං පඨමං උපසම්පජ්ජ විහෙරති රාගං තේන පජහති නතත්ථ රාගානුසයෝ අනුසේති ඉදාවසෝ විසාක දෙක්කෝ ඉතිපටි සංචෙක්ඛති කොදස්සු නාමහං පදායතනං උපසම්පජ්ජ විහෙරෙස්සාමි යදරියා ඒතරේ ආයතනං උපසම්පජ්ජ විහෙරන්ති තේ ඉති අනුත්තරේසෝ විමුක්ඛේසෝ පිහං උපට්ඨාපයතෝ uppajjati පිහප්පච්ඡාය දෝමනස්සං පටිඝන්තේන පජහතේ නතත් පටිඝානුසයෝ අනුසේති ඉදා උසෝ විසාක බික්ඛෝ සුඛස්සජ පහානා දුක්ඛස්සජ පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති අවිජ්ජන්තේන පජහති නතත්ථ අවිජ්ජානුසයෝ අනුසේතේතේ සුඛාය පනයේ වේදනාය කිං පටිභාගෝති සුඛාය කෝවාවසෝ විසාක වේදනාය දුක්ඛා වේදනා පටිභාගෝති දුක්ඛාය පනයේ වේදනාය කිං පටිභාගෝති දුක්ඛාය කෝ ආවසෝ විසාක වේදනාය සුඛා වේදනා පටිභාගෝති අදුක්ඛම සුඛාය පනයේ වේදනාය කිං පටිභාගෝති අදුක්ඛම සුඛාය කෝ ආවසෝ විසාක වේදනාය අවිජ්ජා පටිභාගෝති අවිජ්ජාය පනයේ කිං පටිභාගෝති අවිද්‍යාය කෝ ආවුසෝ විසාකහ විද්‍යා පටිභාගෝති විද්‍යාය පනයියේ කිං පටිභාගෝති විද්‍යාය කෝ ආවුසෝ විසාකහ විමුත්තේ පටිභාගෝති විමුත්‍යා පනයියේ කිං පටිභාගෝති විමුක්තියා කෝ ආවුසෝ විසාකහ නිබ්බානං පටිභාගෝති නිබ්බානස්ස පනයේ කිං පටිභාගෝති අච්ච සරාවසෝ විසාකහ පඤ්ඤාන්නා සක්ඛින් පඤ්ඤානං පරයන්තුං ගාහේතුං නිබ්බානෝ ගදං හේ ආවසෝ විසාක බ්‍රහ්මචරියං නිබ්බාන පරායනං නිබ්බාන පරියෝසානං ආකාංකමානෝ ච ත්වං ආවසෝ විසාකහ භගවන්තං උපසංඛමිස්වායේත මත්තං කුච්චෙය්‍යාසේ යථාච තේ භගවා ව්‍යාකරෝති තථානම් ධාරෙය්‍යාසීතේ අතකෝ විසාකෝ උපාසකෝ ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා ධම්මදින්නම් භික්ඛුනින් අභිවාදෙත්වා කදක්ඛිනං කତ୍වා යේන භගවාසේනුපසංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ විසාකෝ උපාසකෝ යාවතකෝ අහෝසි ධම්මදින්නාය බෙක්ඛුනියා සද්ධෙන් කතා සල්ලාපෝ සංසබ්බම් භගවතෝ ආරෝචේසී ඒවං වොත්තේ භගවා විසාකං උපාසකං ඒතදවෝච පණ්ඩිතා විසාක ධම්මදින්නා භික්ඛුනේ මහා පඤ්ඤා විසාක ධම්මදින්නා භික්ඛුනේ මමං චේපේ ස්වං විසාක ඒතමත්ථං පුච්චේයාසේ අහං පිටං ඒව මේවං ව්‍යාකරෙය්‍යං යථාතං ධම්මදින්නාය භික්ඛුනියා ව්‍යාකසං ඒසෝ චේවේ තස්ස අත්තෝ ඒවමේතං ධාරේහිති ඉදම වෝච භගවා අත්තමනෝ විසාකෝ උපාසකෝ භගවතෝ භාසිසං අභිනන්දේති චූල වේදල්ල සුත්තං චතොත්තං